ඇහුවාම මෙන්න මේ වගේ න්‍යායන් අනුගමනය කළ යුතුයි. මෙන්න මේ වගේ උත්තර දිය යුතුයි. මෙන්න මේ වගේ එයාගෙන් ප්‍රශ්න කළා උත්තර දිය යුතුයි. ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දිය යුතුයි කියලා ওই වගේ න්‍යායන් ක්‍රමවේදයන් ඉගෙන ගන්න ඕනේ ශික්ෂණ. ඒක දැන් ප්‍රශ්න ව්‍යාකරණ ක්‍රම හතරක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන ක්‍රම හතරක්. එකක් තියෙනවා ඍජුවම උත්තර දෙනවා. එකක් තියෙනවා බෙදලා විභජ්‍යවාදී උත්තර දිය යුතුයි. තව එකක් තියෙනවා පරිපූර්ණ ප්‍රශ්නේ අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න පුළුවන්. තව එකක් තියෙනවා තපණීය කියලා උත්තර නොදී නිහඬ වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රම දැන් හඳුනා ගන්න ඕනේ අපි. දැන් අපි කියමු සිළු සංස්කාරය අනිත්‍යයි කියලා වචනයක් ඇහුවොත් අපිට ඕක බෙදන දෙයක් නෑ. ඔව්. සිළු සංස්කාරය අනිත්‍යයි. ඔව් කියලා තනි වශයෙන් උත්තර දුන්නේ නැහැ. එතකොට දැන් මේ අපි කියමු දැන් දෙවියෝ දීර්ඝාසද කියලා ඇහුවොත් අපිට කාට වඩාද කියලා එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මිනිස්යන්ට වඩා? ආ ඔව් මිනිස්යන්ට වඩා. මොකද දෙවියෝ දීර්ඝාසද කියන්නේ බ්‍රහ්මයන්ට වඩාද කවුද නැහැ. අපිට තවසාරසි දෙවියෝ දීර්ඝාසද. ප්‍රශ්නයක් අහන්න ඕනේ එයාගෙන් දැන් මෙයා අහන්නේ කොහොමද කියලා දන්නේ නැහැ තාම මේකට හරියට උත්තරේ දෙන්න පැහැදිලි නැහැ කාට වඩාද අපි කියමු රූපී බ්‍රහ්මන්ට වඩා ඒක නැහැ කිය යුතුයි මිනිසයන්ට වඩා ආව වැඩි කියලා ප්‍රශ්නය අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ ආමුදුරනේ කර්මයක් කළාම කර්ම රැස් වුණාම අපාය යනව නේද කියලා ඇහුවොත් එතකොට gediy යුතුයි. කර්ම තියෙනවා කුසල කර්ම අකුසල කර්ම කියලා අකුසල කර්මයක් කළාම අපාය යනවා. කුසල කර්මයට අපාය යන්නේ කුසල කර්මයට දිව්‍ය ලෝක යන්නේ කියලා මේ ප්‍රශ්නෙට ඔව් කියලා හෝ නැහැ කියලා හෝ කර්මයක් කළාම අපායට යනවාද කියලා හුත් ඔව් කිව්වොත් වැරදි. නැහැ කිව්වොත් වැරදි. ඒ වචනේ බෙදලා දැක්විය යුතු විභජ්‍යවාදීව. ඒ දැන් කර්මයට අපාය යනවා කිව්වොත් බැරිලා කුසල කර්මයක් කළොත් අපායට යන්නේ නැහැ නේ. ඒක වැරදි. නැහැ කිව්වොත් අකුසල කර්මයක් කළාම යන නිසා නෑ කිව්වොත් වැරදි. කුසල කර්මයක් කළාම නොයන නිසා යනවායි කිව්වොත් වැරදි. යනවා හෝ නෑ හෝ කියලා උත්තර දුන්නොත් වරදිනවා. විභජ්‍යවාදී තැනකදී දෙදිය යුතු තැන් කිසිම වෙලාවකදී ඍජු උත්තරේ දුන්නොත් වරදිනවමයි. අපාය යනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. ඒ වෙලාවේදී බෙදිය යුතුයි. බෙදලා කිය යුතුයි. ඒ වගේ ඊට පස්සේ දැන් තපනීය ප්‍රශ්න කියලා උත්තර දෙන්නේ නැති කොටසක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය මරණය මත උපදිනවද සත්‍ය මරණය මත උපදින්නේ නැද්ද සත්‍ය මරණය මත උපදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද උපදින්නෙත් නැහැ නැත්තේත් නැද්ද කියලා අහන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ මොකද ඒකට උත්තර දුන්නොත් ඔව් කිව්වොත් එයා වැරදි දෘෂ්ටිය ගන්නවා මේ නෑ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය ඇසුරු වෙනවා ඕකෝ සංසු දෘෂ්ටිය ඇසුරු වෙනවා. එතකොට මේ දෘෂ්ටි දෙකෙන් එකකකටපත් වෙච්ච කෙනාට අනාත්මය පෙන්වන්න බැරි වෙනවා. තපනීය ප්‍රශ්නේ උත්තර දෙන්න ඔකට කියනවා තපනීය ප්‍රශ්නේ ප්‍රශ්නේ තබනවා. ප්‍රශ්නේ තබනවා කියලා කියන්නේ උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ අහද්දි සද්ද නැතු ඉන්නවා කියන එක නෙමෙයි. මේ කටවහගෙන ඉන්නවා කියන එක නෙමෙයි. දැන් මහත්ය මගෙන් අහුව තාමුතුරුනේ සත්‍ය මරණමත් උපදිනවද කියලා මේ මම ඒකට කොහොම සද්ද නැතුව ඉන්න එක නෙමෙයි මේ තපනීය ප්‍රශ්නේ කියන්නේ. උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ. ප්‍රශ්නේ තපනීය ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ තබනවා ප්‍රශ්නේ ලියන්නේ මම කොච්චර කතා කරුවත් න්යාගේ ප්‍රශ්නේ ලියන විදියට නෙමෙයි කතා කරන්නේ. මම කියව හාමුදුරනේ සත්‍ය මරණමත් උපදින්නොත්. එහෙම අහන්න එක සුදුසු නැහැ. කියලා කියනවා මිසක ඒකට උත්තරයක් දුන්නා නෙමෙයි. ඒ කියන්නේ හාමුදුරනේ උපදින්නේ නැද්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. ඒ කියන්නේ උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙමත් සුදුසු නැහැ. වගේ තැනකින් හරි ඒ නොයේදී හරි එහෙම ඇහිවන සුදුසුයි. කියන තැනකින් වගේ කියන්න පුළුවන්. එතකොට මෙයාගේ ප්‍රශ්නෙට උත්තරය හම්බුන්නේ නැහැ. ප්‍රශ්නේ ලිහුන්නේ නැහැ. තාම ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්නෙමනේ. ඒක ඒකට තපනීය ප්‍රශ්න. ඇයි එහෙම කරන්නේ? මොකක්ද අන්ත දෙකට යනවා විතරක් නෙමෙයි <laughs> නෑ කවදාවත් අනාත්මය පෙන්වන්න බෑ අනාත්ම දර්ශනය දී ගන්න බෑ දැන් සත්‍යය මරණය පස්සේ යනවද කියලා ඇහුවොත් මම යනවයි කිව්වොත් ඔබතුමාව සාස්ත්‍ර දෘෂ්ටියට දාලා මම නතර කියලා මිසක මට දෙන්න දර්ශනයක් නෑ යන්නේ නෑ කිව්වොත් උච්ඡේදවාදයට දාලා නතර වෙනවා මිසක මට දී ගන්න බෑ දර්ශනය. ආයෙ වෙන අහන්න දෙයක්වත් නෑ. ඔබතුමාට ප්‍රශ්නෙත් නෑ. අහන්න උවමනාවකුත් නෑ. උත්තරේ ලැබුණානේ. එතකොට ඔබතුමා ඒක පිළිගන්නවා හෝ නොපිළිගන්නවා කියන තැනකින් අවසන් වෙලා එච්චරයි. මේ දර්ශනය දෙන්න බෑ. කියන්න බෑ. අනාත්මය පෙන්වන්න බෑ. එතකොට උපදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් උපදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද කියලා අහන්නේ දැන් කොටසක් වෙනවා කොටසක් නොවෙනවා කියන වගේ තැනක දැන් මේ හිත යන නිසා උපදින්න පුළුවන් කය නොවන නිසා නෑ එතකොට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියනකොට කය යන්නේ නැති නිසා නොවෙනවා හිත යන නිසා නොවෙනවා නොවේ ඒ කියන්නේ උපදින්නත් පුළුවන් උපදින්නෙත් නෑ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ කියන්නේ මේ හිත යන නිසා වෙන්න පුළුවන්. කය නොවන නිසා වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ කෙලින්ම යනවා නෙමෙයි නම් මේ සත්වයා මෙයාගේ කොටසක් නොයා කොටසක් යනවාද එහෙනම් කියලායි අහන්නේ ඔය. ඒ විදිහට තමයි කොටසක් යන්නේ නැතුව කොටසක් නොවෙනවත් නෙමෙයිද අනිත් පැත්තට අහන්නේ. ඒ දෙක මාර්ග මාර්ග තියෙන හැම. ඕකට තමයි චතුස්කෝටික ප්‍රශ්නය කියලා කියන්නේ. කොන් හතරකෙම ප්‍රශ්නේ. එතකොට ඔකට ඒ උත්තර දෙන්නේ එතකොට දැන් ප්‍රශ්නයක් මෙයාට. ඉපදෙනවද කියලා හෙව්වා. එහෙම අහන්න සුදුසු නෑ කිව්වා. නැද්ද කියලා හෙව්වා එහෙමත් අහන්න සුදුසු නෑ. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් එහෙමත් අහන්න සුදුසු නෑ. උපදින්නෙත් නෑ නැත්තෙත් එහෙමත් අහන්න සුදුසු නෑ. දැන් අහන්න ප්‍රශ්න නෑ. උත්තර නෑ. දැන් හරි ප්‍රශ්නේ. මොකද ඔබ වහන්සේගේ මම මෙහෙම ඇහුවාමත් මෙහෙම කියනවා. මෙහෙම ඇහුවාමත් මෙහෙම කියනවා. මෙහෙම ඇහුවාම මොකද කියනවා. මොකද්ද මෙහෙම කියන්නේ කියලා දැන් ඇත්තටම ඔබ ඔබට ප්‍රශ්නයක්. දැන් හොඳට අහන්න උවමනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේදී මම බණ ටික කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. කිව්වහම ඔබතුමාට තේරෙනවා දහම අහනකොට මේකට උත්තර දුන්නු කෙනයි වැරදින්නේ කියලා. දහම තේරෙනකොට උත්තර දුන්නා නම් තමයි වැරදින්නේ. දැන් අපි නිකමට ඔක කියමු. නිකන් රළු රළු වශයෙන් මේක ගත්තාම දැන් පඹයක් ඉන්න තැන පඹය නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් ඇති වෙනවා නම් දැන් පඹය ඉන්න පැත්තේ ඉඳලා කෙනෙක් මෙහාට එනවා. දැන් දොර තියෙන හරිය කියන්නේ පඹය. එතන පඹය ඉන්නකොට දැන් මෙතන ඉන්න කෙනාට පඹය බව පේන්නේ නොපෙනෙන කම හින්දා මිනිස්සයා කියන අදහස ඇති කරගෙන ඉන්නේ මම දැන් අපේ හාමුදුරේ දොර තියෙන පැත්තේ පඹය ඉන්න තැන ඉඳලා වෙල්ල පහු කරගෙන මං ඉන්න තැනට එනවා දැන් එතන පඹය බවත් හොඳට දන්නවනේ. දන්නවා. ඊට පස්සේ මම අහනවා අපේ හාමුදුරුවෝ දැන් මට පේන්නේ සත්‍යයක්නේ කෙනෙක් නේ. අපේ හාමුදුරුවෝ අර මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද කියලා අහනකොට එහෙම අහන්න සුදුසු නැහැ කියලා මගේ වචන ප්‍රතික්ෂේප. ඒ කියන්නේ මේ මිනිස්සයා මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු නැහැ. ඒ මානුෂයා මරණයෙන් පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම අහන්න සුදුසු නැහැ. ඒ මරණ මිනිස්සු මරණ පස්සේ උපදින්නේ නැහැ නැත්නම් එහෙම අහන්න සුදුසු. මොකද ඔබ වහන්සේ මම මේ අහන අහන එකට එහෙම අහන්න සුදුසු නැහැ කියන්නේ. එහෙනම් මෙහෙන්ද ඔබ වහන්සේ මම මෙතන පොඩ්ඩක් යන්නකො ඉස්සරහට කියලා මට මේකට උත්තර දෙන්න පාරයි කියන්නේ. ළඟට යනකොට මට තේරෙන පඹයක් නේ ඉන්නේ. මේ ඇත්ත දකිනවා මට තේරෙන මිනිස්සයා ඉන්නවා කියලා කිව්වනම් හෝ නැහැ කිව්වනම් හෝ කියපු කෙනයි වැරදි ඊට පස්සේ. උත්තරේ දුන්නු කෙනයි වැරදි. ඇයි දැන් මෙහෙම තියෙන තැනක නේද? එතකොට බැරි වෙලා ඔව් මිනිසෙක් ඉන්නවා කියලා කිව්වනම් මම පබයව කවදාවත් දකින්නේ නැහනේ. මිනිසෙක් නැහැ කිව්වනම් ඒත් දකින්නේ නැහනේ. ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කිව්වනම් මිනිස්සෙක් දකින්නේ නැහැ මොකද දකින්න යන පාර පෙන්න ගන්න අපි හැමෝටම ඉඩක් නැහැ මට. අනික ඒකට ඉඩකුත් නැහැ ඒ විතරකුත් නෙමෙයි පවතින ඇත්ත නොදක මම වැරදි දෘෂ්ටියකින් නම් කියන්නේ. මං කියන දෘෂ්ටියට මොන විදිහකට උත්තර දුන්නත් උත්තර දුන්නු කෙනයි වැරදි ඊට පස්සේ. මේ දෘෂ්ටි අනුමත මගේ වැරද්ද අනුමත කළා මේ තියෙන්නේ එතකොට. නමුත් දෙදෙද කරන්නේ වැරද්ද අනුමත කරන්නේ මොකද එතන එහෙම වැරද්දක් නැහැ එතන තියෙන නිවැරදි දේ නිසා. වැරද්ද අනුමත නොකර නිවැරදි දේ පෙන්වන එක කරන්නේ. ඒ ඒ ඒ න්‍යායය ඔය තියෙන සත්‍යය මරණයෙන් පස්සේ ඉන්නවද කියලා අපි කියමු පඹය වූ තැන වගේ පංච ස්කන්ධ මාත්‍රයක් තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ මාත්‍රයක් තියෙන තැන ස්කන්ධය ස්කන්ධ හැටියට නොදන්නා කම නිසා සත්‍යයන අදහසක් අපිට ඇති වෙලා නම් තියෙන්නේ. දැන් අපි සත්‍ය මරණය මැස්තේ උපදීද? නැද්ද? උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? දැන් පඹය හිටපු තැන ඉඳලා ආපු නිසා ඒ වගේ ස්කන්ධය ගැන හොඳට නුවණ තියෙන හින්දා මේ එකක්වත් බැහැර කරන්න බැහැර කළා ඒවට උත්තර නොදී මාර්ගය පෙන්වන මොකද්ද? මේ ස්කන්ධය ටික බලාගන්න ස්කන්ධෙත් ස්කන්ධෙන්ගේ ඇතිවීම නැතිවීමත් බලාගන්න මාර්ගය පෙන්වනවා. ස්කන්ධ ටික තේරෙනකොට ස්කන්ධය නොදක සත්පුද්ගල භාවයක් ඇති කරගෙන ප්‍රශ්න අහපු අපි ගැනයි මේ මේ මෝඩ හිතෙන්නේ. ඒ මෝඩ ප්‍රශ්න වලට උත්තර දුන්නා නම් සත්‍යයක් ඉන්නවා කියලා උත්තර දුන්න කෙනයි වැඩිකාරය වෙන්නේ අන්තිමට. කියලා පේනවා. අන්න ඒ වගේ න්‍යායකට තමයි ටපනීය ප්‍රශ්න කියන්නේ. මෙහෙම ලෝකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. කියන උත්තර දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි. උත්තර දුන්නු කෙනයි වැරදි ඊට පස්සේ. මනාවකට සියල්ල දන්නව සම්මා සම්බුදුරජාණන් වහන්සේනවා මිත්‍යා දෘෂ්ටියකට උත්තර දෙයිද? මිත්‍යා දෘෂ්ටියක අනුමත කරයිද? උත්තර දුන්නොත් මොන විදිහට උත්තර දුන්නත් අනුමත කෙරුවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. ඇත කිව්වත් පිළිගත්ත නැත කිව්වත් පිළිගත්ත අප හිතාගෙන ඉන්නේ පිළිගත්ත වෙන්නේ ඇත වුණොත් කියලා විතරනේ. නැති කිව්වත් පිළිගත්තා ඒක. සත්‍යයක් ඉන්නවද කියලා අහනකොට නෑ කියනකොට මෙයාගේ සත්ව අදහස මම අනුමත කළා. නේද? <laughs> දැන් එයාගේ සත්ව අදහස අනුමත කරමු නිසානේ ඒකට උත්තර දුන්නේ මම. <laughs> ඒ වගේ මේ ධර්ම ටික කර ගැඹුරු යන්නේ. ඔය වගේ න්‍යායන් තියෙනවා. එතකොට මේ මේ වගේ සූත්‍රවලදී ඒ ප්‍රශ්න වලට උත්තර දෙන හැටි උත්තර දෙන කෙනාගේ පරිසරය වටපිටාව ওই වගේ දේවල් අපිට ඉතින් ඔය ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ නුවණ මේ ධහමට විතරක් නෙමෙයි ලෝකෙ තුල කටයුතු කරද්දී අපිට හරි ප්‍රයෝජනයි කෙනෙක් එක්ක කතා කරද්දී එයාගෙන් අවඩක් නම් වෙන්නේ එයාට අහු නොවි කතා කරන්න. වැඩක් නම් වෙන්නේ එයාව අල්ලගන්න පුළුවන් විදිහට කතා කරන්න. ওই වගේ තැන් වලින් පව මේ නුවණ යෙදෙනවා අපිට. අල්ලගන්න කියන්නේ යාව යහපතට යොමු කරගන්න අපිට ගන්න පුළුවන් මේ විදිහට කතා කෙරුවොත් මේක මම බෙදලා පෙන්නුවොත් බෙදලා පෙන්නලා මේ ටික මෙහෙම පෙන්නුවොත් ක්ෂණ තැන් වලින් පව අපිට ජීවිතයට උපකාර. ඉතින් මේ ධහම ඉගෙන ගත්තාම ජීවිතයේ පරලෝ නෙමෙයි මෙලෝ ජීවිතය අපේ පෙරෙන්නේ. ඒ නිසා ධහම ගැන ටිකක් හොඳට හිතලා බලලා ඉගෙන ගන්න උත්සාහ කරන්න. හොඳයි හැම දිනකට තේරුණා. ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න දේවල් කොච්චරද නේ?